හොඳයි එහෙමනම් කාල වේලාව ගොඩාක් ගත වෙලා මේ ආනන්ද මාහිම්කන්ද මහත්මයාට තාම මොකුත් ගැටලුවක් තියද අත උස්සලා තියෙන්නේ? ඔව් එහෙමයි ස්වාමීන් සර මේ අර ශ්‍රද්ධාව කැඩෙන අවස්ථාවවලදී ගැන ප්‍රශ්නයක් ආවනේ ස්වාමීන් වහන්සේ ඉස්සලා මේ මහත්මයා ඒ තියෙනවනේ ස්වාමීන් සර මේ ශ්‍රද්ධාව අසද්ද යන කම්පති සති බලං කියන්නේ හැම මේ ඉන්ද්‍රිය ධර්ම කැඩෙන කැඩෙන වෙලාවේදී කම්පා නොවීම ඒ ඉන්ද්‍රිය බල කියලා සඳහන් වෙන නේ ස්වාමීන් වහන්සේ දැන් පටිච්චසමුප්පාද ධර්මයක් කියවෙන්න ඕන. ඔව් ඒ කියන්නේ දැන් එතන මොකක්ද ඒකේ තේරුම ස්වාමීන් වහන්සේ? අපිට දැන් ඕනම කුසල ධර්මයක් අපිට අඛණ්ඩවම පවත්වන්න පහසු නැහැනේ. ඒක පුරුදු කරලා තියෙන ප්‍රමාණයත් එක්කලා විтин විට නීවරණ ධර්මයන් ඒක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි එහෙම වෙනස් වෙනකොට ආපහු යලිත් වතාවක් අපට ධර්මයේ පිහිටන්න පුළුවන් වෙන්නේ ඒක බලයක් හැටියට වර්ධනය වෙලා තිබුණොත් තමයි අර නීවරණය යට කරලා ඒ යලි සද්ධාවේ පිහිටන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඉතින් සද්ධාව ගිලි වුණාට පස්සේ ආයේ නීවරණ ධර්මයන් අපේ මනස රජ කරනවා. එහෙම නොවෙන්නේ අර බලය වැඩි වෙලා තිබුණොත් තමයි. ඒ ඒ සද්ධා බලය කියන්නේ ප්‍රතිවිරුද්ධ ධර්ම මැඩ පැවැත්වීමේ ශක්තිය. ඉතින් ඇත්තටම ඒක වඩාත් වර්ධනය වෙනකොට සද්ධාව අපිට හැම මොහොතකම පවත්වා ගැනීම හැකියාවක් ඇති ඒ නිසා තමයි සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ අචල සද්ධාව. එතකොට මොන හේතුවක් නිසාවත් ඒක සැලවෙන්නේ නැහැ. හ්ම්. එහෙම නැතු ස්වාමීන් අපිටම අපේ ශ්‍රද්ධාව නැති වෙන අවස්ථාවක් මොකක් හරි ගැටලුවක් හරි සැකයක් හරි ආපු අවස්ථාවකදී <coughs> ඒකත් නිකන් මේ පෘථග්ජන භාවයේ හැටි තමයි ඔක පස්සේ මග ඇරලා යයි කියලා ඒකෙන් ලොකුවට කම්පා නොවීම හරි උද්දච්ච කුක්කුචරයන් නැති ගතියම ඒ ඒ දැනුමක් තියෙනවා නම් ඒක බලයක් වගේ වෙනවයි කියලා හිතාගන්න බැරිද? එහෙම වෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? ඒක හොඳයි අර නීවරණයේදී. හැබැයි අපිට සමහර තැන්වලදී සද්ධාව නැතුව නිකන් ඒක එහෙමද මෙහෙමද කියලා සොයන්න බලන්න විමසන ගතියකුත් මනසේ ඇති වෙනවනේ ඥානමූලිකව ප්‍රඥාමූලිකව එතනදී අපි ඕක දැන් ඔහොම හිතුණට පස්සේ ඕක වැටහි කියලා අතහැරලා දැම්මොත් ආයෙක යට වෙනවා දැන් රේරුකාණේ මහානායක හඳුරෝ සීපත් කරනවා ඔය ධර්මකාරණා ඔය විදිහට පැහැදිලි කරලා තියෙන්නේ සමහර කරුණු ගැන ඇතිවෙච්ච ගැටලු සති ගණන් මාස ගණන් වසර ගණන් නැවත නැවත හිතලා තියෙනවා ඒ හිතුවේ ඇයි නිශ්චයක් නැති නිසානේ. එතකොට මේ නිශ්චයක් නැති බව ආවක පස්සේ මගේ අරලා පස්සේ කාලෙක වැටහෙන්න නැතයි කියලා අතහැරලා දැම්මොත් ඒ ඒ ඥාණය වැඩෙන්නේ. ඒ නිසා නීවරණයක් හැටියට විචිකිච්ඡාව එනවා නම් දැනට මගේ මනසේ දුර්වලකම් නිසා මේ සැකය ආවට පස්සේ මේ දහම් දැනුම වැඩි වෙනකොට මේක निराකරණය වෙයි කියලා නීවරණයක් හැටියට මතුවෙනවා නම් ඒක පැත්තකින් තිබ්බට කමක් නැහැ. හැබැයි ඒක ඥානය අවදි කරන ක්‍රමයක් හැටියට මතුවෙනවා නම් ඒක යලි යලි විමසා බලන එක සුදුසුයි. හොඳයි සන්නස හොඳයි පැහැදිලි කරනවා සන්නයි ඒ තරසන්න